නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන්න අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා කලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන්න ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිවුරු කලාව ලැබේවා වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටිනමාට මලක් අද ඔබ දෙපාපාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් බෝධා මගේ අරගුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන්න අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුබන් මහා කරුණා